අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 141 වෙනි වැඩමුළුවේ දෙවෙනි දවසට ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වනවා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 අනංගනේ විකතූපක් කිලේසේ මුද භූතේ කම්මනියේ තිතේ ආනංජප්පත්තේ ඉද්දිවිද චිත්තං අබිනීහරති අබිනින්නාමේති තී අවසරයි අරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මාතුකා තියාගත්තේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් සාක්ෂාත් කළ යුතු කාරණා 6 මොකක්ද කියන ප්‍රශ්නේ අහපු අවස්ථාව. ඒකට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේම දෙන උත්තරේ තමයි ච අභිඥා මේ ශාසනයේ තියෙන මේ අභිඥා 6 එතන විශිෂ්ට ඥාන 6 සාක්ෂාත් කළ යුතු නැත්නම් අත්දැකිය යුතු කියලා කියන්න පුළුවන්. ස්ථාන හයක් විදිහට නම් කළා තියෙනවා. ඉතින් මේ අභිඥා ගොඩක් ඒකාන්තයෙන්ම ආගමික ශාස්ත්‍රයේ ආධ්‍යාත්මික ශාස්ත්‍රය විතරයි දකින්න පුළුවන්. ඒක විද්‍යානුකූලව බලනකොට මායාවක්. එහෙම නැත්නම් අවිද්‍යාවක්. ඒ විද්‍යාවට ඒක බාර ගන්න බැරි නිසා ඒක গুপ্ත ධර්ම ගූඪ ධර්ම වශයෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ ආගමානුකූල කණ්ඩායම් සහ විද්‍යානුකූල කණ්ඩායම් කියන දෙක එදා ඉඳලා අද දක්වාම මේ වගේ මාතෘකාවලදී දෙපැත්තම උනන්දු වෙලා තියෙනවා. විද්‍යාව උනන්දු වෙලා තියෙන මේක නෑ කියලා පෙන්වන්නට ඒකට ආගමානුකූල පැති පෙන්ලා උත්සාහ කළා තියෙනවා. මේක භාවනා කරන කෙනෙකුට ලබා ගන්න පුළුවන් දෙයක් කියලා. ඒකට සරුවච්චන් වහන්සේ මේ වගේ තැනකදී මොන වගේ ස්ථානයක්ද ගන්න? නැත්නම් අපි වාගේ මේ බණ භාවනා කරන කෙනෙකුට අපිට ਸਰවඥාන්සේ දෙන්නේ මොන විදිහේ ඉඟියක්ද? මේවා සම්බන්ධව අනිවාර්යම අපි ලබා ගත යුතු දේවල් කියනවාද? එහෙම නැත්නම් මේ යන ගමනේ අතර අතරමඟදී හම්බෙන අතුරු ඵලයක් විදිහට ලබනවාද කියන එක විදුහුරු ඇසින් බලනකොට ඒකාර්ථකතරයක් දෙනවා. එහෙම නැතුව ආගමනුරූපව බලනකොට නැත්තම් ශ්‍රද්ධාවෙන් බලනකොට සම්පූර්ණ වෙනස් අත්දැකයක් දෙනවා. ඉතින් ඒ නිසා අපි භාවනා වැඩපිළිවෙලක පූර්ණ කාලීනව යෙදී ගත කරන පිරිසක් වශයෙන් අපි කොහොමද මේක දැරිය යුත්තේ කියන එකට මේකයි ක්‍රමය කියලා මම නම් එච්චර නිගමනයකට එළඹෙන්නේ නැහැ. මේක විවෘතව තියන්න ඕනේ. විවෘතව තිබ්බහම මේ පිරිසමත් ඇති මෙව පිළිබඳ සුවිශේෂ ඥාන ඇති පෙරපින් කරපු යැත්තෝ ඒ යත්තන් වල සුවිශේෂ වටිනාකම් ඇති. නමුත් අපි මේ සතිපට්ඨානෙ වඩන විපස්සනා කරන කෙනෙක් වශයෙන් අපි තීරුම් අරගන්න ඕනේ මේ වගේ දේවල් නැතුව එහෙම නැත්නම් අපිට ඒකට ජයෝපගතව එහෙම නැත්නම් උපනිෂේ සම්පත්‍ය වලින් අපිට ඒක නැතුව අපි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රය දේශනා කරලා තියෙන නිසා මේක අනිවාර්යයෙන්ම සාක්ෂාත් කරගන්න ඕනේ කියලා අපේ හිතට බරක් ගත්තොත් ඒක එතකොට භාවනා වැඩමුළුවේ තියෙන අර සරල එහෙම නැත්නම් ඍජු ගතියට බාධා වෙනවා. ඒ නිසා අපි මේක මදහත් මනසකින් තමයි තේරුම් ගන්න මට හිතුණා ඒ නිසා අද අපි ඊයේ ගත්ත මේ 이르දිවිද ඥානීය පිළිබඳව සම්ප්‍රදායනුකූලව නම් වශයෙන් කියන විසුද්ධි මාර්ගය දක්වලා තියෙන හැටි ගත්තොත් විසුද්ධි මාර්ගයේ විශාල ඉඩක් කරන් තියෙනවා මේ 이르දිවිද ඥානීය කියන එක පෙන්වන්න ඒ වගේම අභිඥා ඥාන පෙන්නකොට ඉස්සල්ලා පෙන්වන මේ ඉර්ධිවිද ඥානය පෙන්වීමේදී සිළු අභිඥාවන්ට පාදක වෙන මූලික දැනුම ලැබලා දීලා තියෙනවා. ඉතින් ඒක දැනටත් ලංකාවේ එහෙම නැත්නම් ඒ සමත භාවනාවට උනන්දු යම් යම් ගුරුකුල උඟක් උත්සාහ කළ බලනවා. මට හම්බුණ අවස්ථාවක් මේ පාවොක් සයිඩෝ ස්වාමීන් ලංකාවට ආපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේත් එක්ක මේවා ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න කතා කරන්න. මේක සාහජයෙන්ම මට ඒකට උනන්දුවක් නම් තිබුණේ නැහැ. මම දැන්ටත් කියනවා ඒක. නමුත් ඒ කරගෙන කරගෙන යනකොට පේන්න පටන් ගත්තා. සමහරුන්ට සංසාරගතවම මේ වගේ ඥාන සඳහා සුවිශේෂ ඇල්මක් සහ සුවිශේෂ හැකියාවල් තියෙනවා. තව කෙනෙකුට ඒක විහිළුවක්. ඒක කරදරයක්. ඒක ලැජ්ජිත දෙයක්. මේක දුකක්. ඒක ජුගුප්සා කළ යුත්තක්. ඉතින් මේ නිසා සමත භාවනා කරන අය සහ විපස්සනා භාවනා කරන අය අතර කඳුරු දෙකකට බැඳගෙන ඉතින් මේ යුද්ධයක් තියෙනවා මේ වගේ ප්‍රශ්න සම්බන්ධව. ඉතින් ඒකෙදි මම දැක්කේ ඒ යුද්ධෙදී බොහොම මැදහත් තැනක් ගත්තේ ඔක අපේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා දෙකටම කර්මස්ථානාචාර්ය. ඒ සම එකක්වත් ප්‍රතික්ෂේප කෙරුවේ නැහැ. පොතේ තියෙනවා කැමති කෙනෙක් කරගන්නයි කියලා. ඒතට යම් කිසි කෙනෙකුට ඒ නැමියාව ඒ අබිනින්නාමේති අබිනීහරති කියලා ඒකට හිත මෙහෙවන නතු වෙන ගතිය සහජයෙන්ම තියෙනවා නම් ඒක සඳහා ඒ ඔය පාවොක්සාඩු ආයද ස්වාමීන් වහන්සේ වගේ සමත භාවනාවට නැඹුරු වෙච්ච කෙනෙක් එක්ක මේ විසුද්ධි මාර්ගයේ විස්තර සහිත භාවනා කරන්න ගියොත් සාමාන්‍ය මාස 6කට 8කට අතර කාලයක් ඇතුළත ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. මේ Tamanට මේ නැඹුරුව අබිනින්නාමය අබිනීහරණේ තියනවාද කියන්නේ. ඒ නරක දෙයක් නෙමෙයි මොකද ඒක පුත්‍රජාන වංශයේ විසින් අනුමත කරලද නිසානේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ අපිට කියලා දෙන්නේ. ඉතින් විසුද්ධි මාර්ගයේ මතක් කරනවා සෝ ඒවං සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනී ආදි වශයෙන් ඒකට කැමැති නම් යම් කිසි කෙනෙක් 이르දිවිද ඥානෙ ලබන්න කැමති නම් එයා ඉස්සල්ලාම චතුත් අධ්‍යාන සමාධිය වගේ බොහොම ඉහළ මට්ටමක සමාධියක් කොටිම කියනවනම් රූප ධානය වල කියලා පැමිණෙන්න ඕනේ. ඒක ඉඳගෙන අරූප ධානය සඳහාත් භාවනා කරන්න ඕනේ. ඉතින් මේ සමත භාවනා ක්‍රම විස්තර කරන පොත්වල අපි මේ ගත කරන කාම ලෝකය එහෙම නැත්නම් මේ කාම ගුණ බැහැර කරලා මේ වගේ තැනකට ආවට පස්සේ අපි අපේ ගෙවල් දොරවල් අතහැරලා අපි අපේ නිශ්චල චංචල වස්තු අතහැරලා මේ වගේ තැනකට ආවට පස්සේ කාම ගුණයන්ගෙන් නැත්නම් කාම වස්තුන්ගෙන් නැත්නම් වස්තු කාමයේ කියලා එකට කියනවා අයින් වුණාට හිතට ක්ලේශ කාම බැටදෙනවා මේ කාමයේ වස්තු කාම ක්ලේශ කාම වශයෙන් දෙපැත්තක් වැඩ කරනවා අපි gedara thore ඉන්නකොට අපිට වස්තු කාමයේ තියෙනවා ඒ වස්තු රූප බලන රූප ටෙලිවිෂන් ඕනේ. ශබ්ද අහන්න රේඩියෝ ඕනේ. ගන්ධ රස පහස බලන්න ඒ වස්තු වට කරන්නේ ඔය ටික දෙන්නේ අපි gedara කියලා කියන්නේ. ඒ ගිහිගේ අතහැරියාට පස්සේ අපි වස්තුකාමයේ අතහැරියාට අර gedara තියෙන ටෙලිවිෂන් එක ඉඳගෙන ඉන්න හිතට පේනවානේ. අහපු රේඩියෝ එකේ ශබ්දේ හිතට ඇහෙනවනේ වාඩි වෙලා ඉනකොට එතකොට අර පොඩි ආම්දු කියනවා වංගෙඩි මෝල් ගස් සද්දේ රැට ඇසේ නිදි දෙව්දුව ඈතට යනවා අපගේ කියලා අල්ලා මෝල් ගෙඩි වංගෙඩි කොටනකොට ඒ සද්දේ ඇහෙනවා එහෙම නැත්නම් ඒ සද්ද හිතට එනවා ඒ වගේම ගන්ධ රස පහස කියලා අපිට හරි විශේෂ වියදම් වගේක් කරලා අපි එකතු කරගත්ත පද්ධතියක් තියෙනවා අපේ ගෙදර ඉන්නකොට ඒ ගන්ධ ඒ රස ඒ පහස තමයි නීවරණ කියලා ඉන්නේ ඉතින් ඒ කාම වස්තුකාම අයින් කරාට ක්ලේශකාම බැට දෙනවා. ඒ නිසා භාවනා කරන එක්කනා විතරයි දන්නේ කාමයේ දෙතවරයි කියලා. වස්තුකාම ක්ලේශකාම කියලා. අනික් කට්ටිය වස්තුකාමයේමයි ගිලී ගත කරන්නේ, එහිමයි ගත කරන්නේ, එම ජීවත් වෙනේ මැරලා. භාවනාවක් දන්නෙත් නැහැ, ගිහිගේ අතහැල්ලත් නැහැ, හිතන්නේවත් නැහැ. ඒ අතින් බලනකොට අපි කාමය වස්තුකාම ක්ලේශකාම කියලා දෙකක් දන්නවා. මේකෙදී යෝගාවචරයෙන් ඇහුවොත් යෝගාවචරයක් කියාවි වස්තුකාමෙන් අයින් වෙන අපි කොහොම හරි කරා. දැන් ඉන්නේ අපි අරණ්‍යගත වෙලා. දුක්ඛ මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා. නමුත් මේ ක්ලේශකාමෙන් ගලවන්න බෑ. ඒක සඳහා අපි ඔක්කොම බුදුමාකාර වෙහසක් දරනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්ත උද්ධච්ච කොක්කොච්ච විචිකිච්ඡා වශයෙන් ප්‍රසිද්ධව තියෙන මේ නීවරණ පහෙන් අයින් වෙන්නේ. ඉතින් ඒ සඳහා වස්තු කාමෙන් අයින් වුණාට ක්ලේශ කාමෙන් අයින් වෙන්න බෑ. ඒක සරුවචනන්ද හොඳටම දාන්න. ඒ නිසා අපි සරුවචන වහන්සේ වගේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවොත් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන පිහිටලා ශාසනය ගැන හිතලා අපි ගිහි ගිය අතහැරියා. නමුත් බැලින්නම් බාඩි වෙන්න ගියාට පස්සේ මහ පුදුමාකාර ඔලුවක් ඔලුවට ප්‍රශ්න එනවනේ. නීවරණ එනවනේ. ඉඳගෙන ඉන්න බෑනේ. අරමුණේ හිත හිටින්නේ නැහැ කිව්වොත් ඒක ਸਰවචනහස කියනවා දැන්වත් දැනගන්න ඔය මෙතෙක් කල සංසාරේ හම්බ කරපු වගේ හේවණල්ල තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මෙතෙක්කල් සඳු දවුඩේ යමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩ එළිය නැතුව හම්බ කරානේ. ඒ හම්බ කරුවේ වස්තුකාමෙන්. වස්තුකාම වැඩි වෙන්න වැඩි වෙන්න කෙලෙසකාම වැඩි. ඒක නිසා වස්තුකාමයෙන් අයින් කරන එක බුල්ඩෝසරයක් දාලා හරි තල්ලු කරතයි. කෙලෙස්කාමෙන් අයින් වෙන්න බෑ. දැන් තේරෙනවද මේ වස්තු කාම වස්තු රැස් කරන වෙලාව හරි අමාරුවෙන් රැස් කරන්නේ. රට රාජ්‍ය අතහැරලා අමල තාත්තලාගෙන් වෙන් වෙලා මහ අමාරුයි. නමුත් ඔක අයින් කරන්න ගිය දවසේ පේනවා ඊට වැඩි බොහොම ලොකු සටනක් කරන්න ඕනේ අයින් කරන්න. ඒ සඳහා තේරුම් ගන්න වෙනවා <clears throat> මේ කාම ගුණ කියන වස්තු කාමේ අයින් කෙරුවට පස්සේ එතනින් කාමෙන් දුර වීමක් වෙන්නේ නැහැ ක්ලේශ කාමේ නවයි කියලා. ඒක නිසා කාටද පුළුවන් වෙන්නේ කවුද හිත ශක්තිමත් කරගන්නේ මේ වස්තුකාම අයින් කරන්න නම් කේශ ක්ලේශකාමයන් එන බව දැනගෙන ක්ලේශකාමයන්ට සූදානම් වෙන්න ඕනේ. මේ වස්තුකාම අයින් කරපමණින් ක්ලේශකාම නොයේවා කියලා හිතනවා නම් ධර්මයේ ගැඹුර දන්නේ නැතුව ਸਰවචනාංශයට නිග්‍රහ කරන <coughs> ධර්මයේ අධර්මයේ කරගත්ත පිරිසක්. ඉතින් අපිට බලවන්ද අද අපි ප්‍රශ්න සාකච්ඡාවේදී කතා කළා වගේ මේ ගිය ගිය අතහැරියාට පස්සේ භාවනා කරන්න ගියාම නීවරණ එන එක යෝගාවචරයේ ප්‍රශ්නයක්. gedara dora ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ නීවරණ කියලා જાතියක් තියෙනවා කියලා දන්න එක භාවනා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. ඒක කුෂ්ඨ රෝගයක් බව හැබෑව. කරදරයක් බව හැබෑව. අයින් කරන්න බැරි කොහොල්ලාවක් බව හැබෑව. නමුත් ක්ලේශ වස්තුකාම අයින් වෙච්ච ගමන් ක්ලේශකාම එනවා. ඒ නිසා මේ ක්ලේශකාමයට වැඩ කරන්න නම් ඉස්සල වස්තුකාමෙන් අයින් වෙලා එයාගේ මෙහෙවණල්ල ක්ලේශකාම වශයෙන් එන බව අත්දැකලා බුදුහාමුදුරු ගාට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන බණ තේරෙනවා වස්තුකාම අයින් කරන්න ක්ලේශකාම එනවා. දැන් මොකද කරන්නේ? එතකොට බුදුජානනාංශය සඳහන් කරනවා රූප ආරම්මණයක හිත තියන්නේ කියලා. ආනපාන හිත තියන්න. පිම්බි මැක්ලි මෙහිත තියන්න. ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියන්න. සක්මන් කරන ඉරියව්වේ හිත තියන්න. වමේ දකුණ හිත තියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දෙනවා බොහොම ජවාදික බොහොම උනන්දු කරන වරයක් යම් චිත්තක්ෂණයක ආස්වාස කරනලයි ආස්වාසේ දන්නවනම් වස්තුකාම විතරක් net වෙයි නැති වෙන්නේ ක්ලේශකාමත් නැහැ. ඒ හිත එතකොට සතිය පිහිටලා තියෙන්නේ. නමුත් අපේ ආචාර්යවරු කියනවා යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක ආනාපානෙ හිත පිහිටියට එයාට මේ මේ මේ ආසස් ප්‍රසාසය හරි වර්තමාන අරමුණේ ඉරියව් විහරි හිත පිහිටියට පස්සේ ඒ පිහිටලා හරියටම මම හිත තියෙන වර්තමාන කියලා දැනගන්න මේ චිත්තක්ෂණේ වස්තුකාම ක්ලේශකාම දෙකම නැති බව දැනගන්න තරම් ඔක්කොමලා බහුසුත නැහැ. දැනගන්නත් බෑ. ඒක නිසා උපක්‍රමය මොකද්ද? සාමාන්‍ය හුදී ජනතාව දැකගන්නේ චිත්තක්ෂණ හතරක් පහක් එක දිගට හුස්ම රැලි හතරක් පහක් එක දිගට සක්මනේ ඉරියව් පියවර හතරක් පහක් එක දිගට යනකොට නම් හිතලා බලන්න පුළුවන් මේ දිගට මගේ හිත තිබුණේ වර්තමාන අරමුණේ ඒ අරමුණේ හිත තියෙන තාක්කල් අමුදරුවන් ගැන හිතෙන්නේ නැහැ හරක බාන ගැන හිතෙන්නේ නැහැ ගිහිදර වස්තු ගැන හිතෙන්නේ නැහැ රත්තරන් මිනිමුතු ගැන හිතෙන්නේ නැහැ ඒ වගේම ඒ වාක්‍යෙහි ඇති කාම ඡන්දයක් නැහැ. ඒක නිසා මගේ හිතේ තිබුණේ මේකේ කියලා දන්නවනම් බෞසුත භාවයත් ඇතුව අත්දැකීමත් ඇතුව බණත් අහලා ඒ වගේම කමඨාන සුද්ධ කරගත්තේ කරන්න කියන්න පුළුවන්. මේ වර්තමාන හිත තැබීමෙන් මම කෙලේශකාම වස්තුකාම දෙකට පහර දෙනවා. මට මේක රිසිරේ කරතයි. චිත්තක්ෂණ හතරක් හිටපගෙනම පහක් ඉන්න පුළුවන්. හයක් ඉන්න පුළුවන්. හතක් ඉන්න පුළුවන්. ආන්නේ විදිහට මේ ඇති කරගත්ත මේ පිරිසිදු චිත්තක්ෂණය දිගින් දිගට පවත්වන්න ගන්න එකට කියනවා සතියේ අඛණ්ඩ භාවය කියලා. එහෙම නැත්නම් මනාවකට පිහිටි සතියක් කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ දේ දන්නවා නම් මේ වැඩමුළු සම්පූර්ණයෙන්ම සාර්ථකයි. කවුරු හරි දන්නව කොච්චර ක්ලේශකාම වස්තුකාම තියුණත් මට ඕන වෙලාවක ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තියාගෙන හුස්ම රැලි තුන හතරක් බලන්න පුළුවන්. ඒ බලන වෙලාවේ ක්ලේශ කාම වස්තු කාම නැහැ. ඒ නිසා දැන් මට තියෙන යුතුයකම තමයි හුස්ම හතර පහ වෙනකොට හය හතක් බලන්න. හත වෙනකොට අට නවයක් බලන්න. 10 15ක් බලන්න. ඉතින් මේ සඳහා අපි ඔක්කොටම තියෙන සමාන අවස්ථාවක්. කාටවත් කියන්න බෑ. අසවලාට මෙහෙම නිසා ආනාපානෙ ලේසි මට අමාරුයි කියලා. අසවලාට පිම්බීම හැකිලිම ලේසි මට අමාරුයි. අසවලාට හක්මන් කරනකොට සතිය පිටවන්න ලේසි මට අමාරුයි කියලා මිනිස්සු කාටවත් දෙකක් නෑ. ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක ජීවන රටාව කරගත්තට පස්සේ මේක Tamange කෙටි පරමාර්ථය කරගෙන ජීවන රටාව සකස් කරගත්ත එක්කනට එනවා වෙලාවක් මේ රූපාරම්මණය අපි ගත්ත රූප කර්මස්ථානයේ යාළු වෙන වෙලාවක් මිත්‍ර වෙන වෙලාවක් වෙනවා මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් වෙනවා කොච්චරද කියනවනම් විශේෂයෙන් විපස්සනා පැත්තට ගියාම අඩදබරයක් කරදරයක් වෙච්ච වෙලාවක තමන්ගේ අර කර්මස්ථානයේ හිත දාපුවාම ඒක නිකන් තිබහට වතුර බොන්නා වගේ බඩගින්නට බත් කන්නා වගේ නිදිමතට නිදා ගන්නවා වගේ මේ මූල කර්මස්ථානයේ ලොකු අස්වැසිල්ලක් එනවා ඒක දන්නවනම් ඒක දියුණු කරන්න ඒ කෙනාට කරගන්න බැරි නම් මේක දන්නව කරගන්න බෑ නයි කියන්නේ පෙරපින් නෑ. එහෙනම් ඉතින් අසප්පුරුෂ සංසීවණයට වැටලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රතිરૂප දේශ වාසය ලැබිලා නෑ. සද්ධර්ම ශ්‍රවණයක් වෙන්නේ නෑ. ඉන්නේ කාලකන්ණි ගොඩක් එක්ක. ඉන්නේ අසප්පුරුෂොත් එක්ක. ඉන්නේ අසත් ධර්මයත් එක්ක. මොකද මේක වටහා ගැනීම විශාල ලොකු දෙයක්. නමුත් ඒක හම්බුණත් ඒ දේ අනුව ජීවිතේ හදගස්ස ගන්න බැරි නම් අපි වටකරගෙන ඉන්න යමපල්ලන්ටත් වැඩි භයානක සත්තු ගොඩක් ඒක. ওই ටික තමයි නෑයෝ කියලා කියන්නේ. නෑයන් විතරයි ඕක කරදරේ කරන්න පුළුවන්. නොනෑයෙකුට හෝ මැදිහත් කෙනෙකුට හෝ හතුරෙකුට ඒ දේ කරන්න බෑ. මේක කරන්නේ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. ඉතින් කවුද නෑයෝ ගාවට යන්නේ? ඒ යන්නේ මේ කෙලේශකාම වස්තුකාම කැමැති කට්ටිය නෑයෝ ගාවට යනවා. යම් කිසි කෙනෙක් ක්ලේශ කාම වස්තු කාම දෙක නැති කරන සත්‍යයෙන් ඉන්න පුළුවන් කියලා දන්නවනම් ඒක නා සත්පුරුෂයා ගාවට යනවා. සත් ධර්මයට යනවා. එහෙම නැත්නම් ප්‍රතිરૂප දේශයකට යනවා. ඉතින් ඒකේ ස්වච්ඡන්දය ඕනම කෙනෙකුට නිදහස්. ඒක රජයකින් කියන්නේ. ඒක ඇවිල්ලිවලා නීති පද්ධති නෑ. මායя කියන්නේ. මෙහෙම ගිහිල්ලා හිතනද හිත මේ කියන අරමුණ බුදු කෙනෙකුට වගේ සලකන්න ගන්නවා. මේක දැන ගැනීම මේ අරමුණේ හිත පැවැත්වීමෙන් වස්තුකාම ක්ලේශකාම නැති වෙනවා කියන එක සද්ධර්මයේ වශයෙන් සලකනවා යම් වෙලාවක මගේ හිත මේ අරමුණේ පිහිටියනම් මම සංඝයා හතර කෙනෙක් කියලා සලකනවා මේක තමයි මගේ සීලය කියලා මේක පිළිබඳව සද්ධාාවක් පහළ වුණොත් මේ අරමුණේ හිත පැවැත්වීම තමයි බුදුන් කියන්නේ අරමුණේ හිත පැවැත්වීම තමයි ධර්මය උගන්නට හදන ධර්මය අපේ මට්ටමේ ඒ ඉන්න කට්ටිය ඔක්කොම සංඝයා එයා සංසාරේ බය දන්න සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක්. ඊට පස්සේ සීලයේ තියෙන ඔච්චරකට විතරයි. එහෙම නැතුව වෙන සිල් රැකයි කියලා වෙන හැටි වැඩක් නැහැ. මේ දේ නැතුව සිල් රකින්නයි කියලා කිව්වහම ඒක නිකන් සීලබ්බත පරාමාසයක් විතරයි. සීලේක ඉඳලා මෙතෙන්ද ගියා නම් අන්න සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝති මහානිසංසා සීලය හොඳට පරිභාවිත කරන සමාධිය මහත්ඵල මහානිසංස වෙනවා. එහෙම නැත්නම් සීල විසුද්ධි ආවදත්ත චිත්ත විසුද්ධත්තාය මේ සීල විසුද්ධිය යම්තාක් හුදෙක් මේ චිත්ත විසුද්ධිය සඳහා ඉංගහන මොකක්වත් මේකේ නැහැ කියලා තමයි තියෙනවා දැන් මට මෙතෙන් එන්න පුළුවන් නම් මගේ සීලය හරි මට ඉන්න පුළුවන් නම් වෙනදාට වැඩි චිත්තක්ෂණ ගන්නක් ආනපානේ පිම්බීම හැකිලි හිතේ හරි ඔයින් යහට කාගවත් ළඟට කියලා පේන අහන්න යන්න එපා සැක කරන්න එපා මේ මගේ හිතේ සීල මේක කැඩලා තියෙනවා අරක කැඩලා තියෙනවා කියලා සීලේ කැඩුනා නම් මුදුවට බලන්න සතිය පිහිටවලා වෙනදට වැඩිය සතිය පිහිටවන්න පුළුවන්කම තියෙනවනම් සීලේ පදනම ලැබිලා තියෙනවා. නිසා එතන එතන උරගාලා බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන්. යම් වෙලාවකට හිතනද මේ සතියෙන් ඉන්න චිත්තක්ෂණ ගාන අසතියෙන් ඉන්න චිත්තක්ෂණ ගානට වැඩි විර ගිය ගමන් 50ට 50 එහා පැත්තට ගිය ගමන් Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මගේ හිත පිට නොයනවම නෙවෙයි. සද්දවලට හෙල්ලෙන්නේ නැතුවම නෙවෙයි. වේදනා නොයනවම නෙවෙයි. හිතවිලි නැතුව නෙවෙයි. නමුත් වැඩි වේලාවක් අරමුණේ හිටිනවා කිව්වහම ඒ පැත්තට හිත බර වුණයි කියලා හිතන්න. කාමච්ඡන්දය, කාමවස්තු වෙනුවට හිත සමාහිත වෙනවයි කියලා ඔකට කියනවා. ඒකෝදි වෙනවයි කියලා ඔකට කියනවා. ඒකාග්‍ර වෙනවයි කියලා ඔකට කියනවා. අර වැඩියෙන් අසුරු කරපු වස්තුකාම ක්ලේශකාම වෙනුවට දැන් නොමිලේ හම්බෙච්ච අරමුණ නැවත නැවතත් අසුරු කිරීමන තමන්ගේ තියෙන දක්ෂතාවය අනුව නැවත නැවත යෙදවීම අනුව ඒ ලැබෙන ආනිසංස අනුව යාගේ හිත කොච්චර දෝ සද්ද තිබුණා සද්දෙන් පස්සේ මගේ හිත ගන්නේ මං ආනපාන කොච්චර දෝ වේදනාව තියෙන වේදනාවක් නැති වෙලාවෙ මං ආනපානට ගන්න හිතවිලි එනවා හිතවිල්ලෙන් පස්සේ ආනාපාන ගන්න. පිම්බීම හැකිරීමට කියන්නකෝ. එතන ඉරියව්වට කියන්නකෝ. මෙන්න මේකව ගන්න පුළුවන් බව යමෙකුට තේරෙනවා නම් මේ ජීවිතය ඇතුළතම ඉතින් ඒ හිත විපස්සනා පැත්තෙන් බලනකොට සමාහිත හිත. එහෙම නැත්නම් අසමාහිත කියලා කියනවා. අසමාහිත හිත තමයි වඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ අත්ෙන් අතර පැනපැන යන පිස්සු වඳුරු හිත. ඒකට තමයි අසමජ්ජාතිකයයි කියලා අපි ගංගොල බනින්නේ. මේකම අසමජ්ජාතික එකයි කියලා. හිත සමාහිත නැහැ. යම් වෙලාවක අරමුණක හිත තියාගෙන පුළුවන් එකත් උදාසීන අරමුණක් නම් මධ්‍යස්ථ අරමුණක් නම් බුදුහාමුදුරු දීපු જાති අරමුණක් නම් මෙන්න මේකේ හිත සමාහිත වීම සමත භාවනාව ගරු කරන ගුරුවරු කියන්නේ චතුත්ථ ධාන සමාධි විදියට. නමුත් අපි විපස්සනා වෙදී මේක ප්‍රයෝජනේ සලකලා මතක් කරනවා යම් තාක් අරමුණේ හිත පවතින තාක් වරින් වර හිත පිටපයින්නවා හිත පවතින්න පුළුවන් තාක්කල් ක්ෂණ මාත්‍ර වශයෙන් එහෙම නැත්නම් ක්‍රියා කෘත්‍ය වශයෙන් ඒ හිත සමාහිත හිතක් සමත කට්ටිය නම් කියන්නේ ඒක චතුත් ධාන සමාධිය ධාන සමාපත්තියේදී විතරයි මේක තියෙන්නේ කියලා. මොකද සම විපස්සනා භාවනා කරන එකට තේරෙනවා නම් වෙන්දට වැඩිය මගේ හිත අරමුණේ හිටිනවා. ඒ දක්ෂකමත් මට තියෙනවා. ගියාට පස්සේ මගේ හිත ක්ලේශකාම වස්තුකාම නැති බවත් ඇඟටම දැනෙනවා. ඒ විතරක් නෙවෙයි මූල කර්මස්ථානයේ කියලා සුවදකමක්. කිට්ටු අන්දගතියක්. තේරෙනවා කියනකොට එහි හිත බැඳී ගත කරන වෙලාවේ සමාහිත හිතක් කියලා කියනවා. ඊට අසමජ්ජාති නෑ මං ඉන්නේ කොතනද කියලා දාන්න. ඉතින් මේක විපස්සනා සමාධිය කියලත් මේකට කියනවා. ක්ෂණ මාත්‍ර සමාධිය කියලත් මේකට කියනවා. කෘත්‍ය වශයෙන් හරියට කාන්දම් කෑලකට යකඩ කිට්ටු කරපුවාම කාන්දමට ඇල්ලලා හිටියා වගේ. ඒකට කියන්නේ මේ නිකාන්ති කියලා. නිකාන්ති කියලා කියන්නේ කාන්දම් ශක්තිය. මම දන්නවා මේ ලෝකේ හම්බ කරපු දේවල් තියෙනවා. දරුවෝ මල්ලෝ ඉන්නවා. ලානා ප්‍රකාර දේවල් තියෙනවා. ඒ සියල්ලින්ම කරන්නේ හිත අසමජ්ජාති කරන එකයි. දැන් ඒ වෙනුවට මේ කවදාකවත් ගණන් ගත්තේ නැති හුස්මක හිත තියලා Tamanට තේනවාට ධර්මල් ඔක්කොමත් ඉඳද්දි වැඩි වේලාවක් හුස්ම හිත තියන්න පුළුවන්. ඒකට Tamanගේ අබිනින්නාමේදී අබිනීහරති ඒකටම හිත යොමු වෙනවා. නතු වෙනවනම් අපි කියනවා සමාහිත හිතක්. ඒ ඒ චිත්තක්ෂණය. ඉතින් මේ සමාහිතේ Taman අතර දුන්නට පස්සේ ඒක තනවා වඩා ගන්න එකනේ අපිට තියෙන්නේ. ආනේ සඳහා සමතෝපක්‍රම විපස්සනා උපක්‍රම දෙජාති දෙකක් තියෙනවා. ඉතින් අපි මේ නිස්සන්නවනේ අපේ ක්‍රමේ තමයි මේකට සමතෝපක්‍රමේ තමයි අපි විපස්සනා උපක්‍රමේ තමයි අපි මේ ගොඩාක් වෙලාවට කියලා දෙන්නේ. මොකද මේ සමතේ සඳහා ඒ කරන දේ අත්‍යවශ්‍යම නැහැ කියන පදනමක් හිතේ තියෙනවා විපස්සනා උගණන අයගේ. චතුත් අධ්‍යයන සමාධියම අවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍ය කරන අරමුණේ හිත පාත්තගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකේ ඉන්න ඉන්න වැඩෙනවා නම් ඒක නැවතත් කැඩෙනවා නැවතත් හැදෙනවා නම් ඒක බොහොම හොඳයි. වැඩෙනවා. එතකොට මේ සමාහිත හිත තියෙනවා නම් එයාට තේරෙනවා අර රූප කර්මස්ථානෙට හේතු වීම නිසා රූප කර්මස්ථානේ වාංගුවට ගත්ත නිසා අර මෙතෙක් කල් තිබුණු ලෝකයක් අසහන මේ දරුවන්ට මොනවා වේද රත්තරන්ගොට මොනවා වේද අස්සයන්ට මොනවා වේද අහරකුන්ට මොනවා වේද කියලා තේවුණු ලෝකයක් අසහන වලින් ඒ චිත්තක්ෂණය මිදෙනවා ඊට පස්සේ නීවරණ වලින් මෙච්ච අසහනයක් තියෙනවනේ කාම සංඥා නිසා අර චිත්තක්ෂණේ නැහැ ඒ නිසා එතකොට යාට සාන්තියකුත් දැනෙනවා මේ හිත යන්නේ උදාසීන අරමුණක ආනපානි ඒ නිසා හිතේ සමාහිත බවක් තියෙනවා හැබැයි ඒකට තියුණු සුතමේ ඥානයක් ඕනේ මේක තේරුම් ගන්න. ඒ මොකද අපි මනාපේ තියෙන මේ දරුවන් ගැන හිතන එක ලොකු පිනක් කියලා අපි හිතන්නේ. මේ දුක් කරදර ගැනීමටයි අපි ප්‍රේම කරන්නේ. කවදා හරි දුක් කරදර නැතිවීම අපිට වෙන්නේ දරුවන් නැති අම්මාලා, දරුසොරතල් පෙන්නාලා, දරුවන් නැති අම්මාලා, නිකන් සිටිති බුම්මාලා කියලා ඒ දරුවන් නැතිකම අවාසියටයි අපි කතා කරලා තියෙන්නේ. අම්මලට දරන්නේ තාත්තලට ඔච්චර තමයි. කෙසේ නමුත් මේ අරවයි මෙයන් කරදර ඔලුවට අරගෙන ඒව ගැන කතා කරන එක ලොකු වගකීමක් කරගෙන යුතුයකමක් කරගෙන ජීවත් වෙන සතාට තමයි පුත්තජනයයි කියලා කියන්නේ. ඒ කෙනාට උනත් දෙන්න පුළුවන් සමාහිත හිතක් తాවකාලිකව දීලා දැන් මේ දෙකෙන් කොයි එකටද කැමති කියන්නේ. ඉතින් භාවනාදී මේක මෙතෙන් කවුරුහරි ගිනිච්චයි කියන්නේ. ඔයගොල්ල හිතනවට වඩා ඉතාමත්ම අමාරු දෙය තමයි මේ සමාහිත හිත අසමජ්ජාද හිතට වැඩිය හොඳයි කියන එක තේරුම් කරලා දෙන්න නම් අමාරුයි. ඒ තරම් අපේ හිත අසමජ්ජාති, ඒ තරම් දුක් කරදරවලට කැමැති. ඒ තරම් අනුන්ගේ ප්‍රවෘත්ති අහන්න කැමැති. ඒ තරම් අනුන්ට කේලම් කියන්න කැමැති. ඒ තරම් අනුන්ගේ කේලම් අහන්න කැමැති. ඉතින් ඒක නිසා අමා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා ගැඹුරු ධර්ම මම මේ සහැල්ලු කරන්න හදනව නෙවෙයි. ඒ හිත අරමුණක හිත තියන්න අමාරු තමයි අමාරු මොනවාක්වත් නෙවෙයි. අරමුණක හිත තිබ්බ ගම. ආනපානේ හරි පිම්බි මෑකිලිම හරි වම දකුණේ හරි මොකිය හිත පාළු ගතියකට යනවා. මහා කම්මැලි. ඊට මීට වැඩිය හොඳයි දරුවෝ ගැන කල්පනා කරගෙන ඉන්නේ. ඊට මීට වැඩිය හොඳයි කාගාර කියන කට කතාවක් අහගෙන කටකච්චෝ කටච්චෝලියක් අහගෙන ඉන්න එක. ඒකමනේ ජීවිතය කියන්නේ. ඒක නිසා මේ සාසමාහිත හිත සහ සමාහිත හිත දැක්කට මේ යෝගාවචරයා කියන සතා මේ අසමාහිත හිත තබා සමාහිත හිත ලබලා දුන බුදු කෙනෙක් පිළිබඳව ධර්මයක් පිළිබඳව සංඝයා පිළිබඳව තමන්ගේ සීලේ පැත්තක තියෙද්දි අර කුණු කන්දලට කැමැති වෙන්නේ මාළුවකට දාගත්ත උම්මලකට කෑල්ලකට වගේ එහෙම නැත්නම් බත් කනකොට ළඟට ගත්ත ලුණු මිරිස් ටිකක් වගේ ලුණු දෙහි ටිකක් වගේ අර කුණු ටික නැත්තම් ගත කරන්න අමාරුයි. ඒ මොකද මුළු සංසාරෙම ඉඳලා තියෙන කුණු ටිකේනේ. ඒකනේ මේ જાතිය බෝවි විගියේ දැන් අපි අසමාහිත හිතක් ඇති කරාට පස්සේ ඒ අසමාහිත හිත අසමාහිතමයි ස්වභාවේ සමාහිත හිතක් ඇති කරගත්තට පස්සේ උකට අනුග්‍රහකරනද පුදුමාකාර පාරමිතා ශක්තිය තියෙනවා. නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තිබුණාට මේ සමාහිත හිතට අපි අව탁සීරු කරනවා අසමාහිත හිත ලස්සන කර කර කට උල් කර කර ඒව ගැන කතා කර කර ඉන්නවා ඒක නිසා විපස්සනා වශයෙන් චතුත් අධ්‍යාන වශයෙන් රූප කර්මස්ථානයේ හිත සමාහිත වීමත් සමත වශයෙන් විපස්සනා වශයෙන් తాවකාලිකව මේ සමාහිත වීමත් ඒ දෙකේ වෙනස අල්ලා ගන්නවයි කියන එක ඒක උපේනට වැඩිය බොහොම අමාරුයි එතකොට වෙන්නේ යෝගාවචරය කාමේසා කාම සංඥා වෙනකොට රූපයක් සරණ යනවා. මේ රූපේ සරණ යාම තමයි රූප කර්මස්ථාන කියලා රූප ධාන කියලා සමත භාවනා පොතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ ඒ රූප කර්මස්ථාන නැත සමත කර්මස්ථාන පොතේ විසුද්ධි මාර්ග වගේ තියෙන වචන ණයට අරගෙන ඒ හරහා විස්තර කරලා පෙන්නන විපස්සනා වැඩනකොටත් අර වචන හරහා පෙන්ලා දෙන්න පුළුවන්. ඒ කොහොමද මේ කාමයේ සහ කාම සංඥාව දුරු කිරීම සඳහා ඇති කරගත්ත මේ ආනාපානේ ගෙවෙනකම් බලනවා. ආනාපානේ නිසා කාම සංඥාව සහ කාමච්ඡන්දේ දුරු කිරීම අපිට කියන්න පුළුවන් සමත භාවනා ක්‍රමයේ තියෙන උපචාර සමාධිය ප්‍රථම ධානය කියලා. ඊට පස්සේ ආනාපාන කොච්චර පුරුදු කරනවද කියනවනම් ඒක දැක දැක දැන දැන ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවෙන අවස්ථාවට යනකොට අපිට කියද හැකි හුස්මෙන් තමයි වැඩේ පටන් ගත්තේ. නමුත් දැන් හොඳට සතිය තියෙනවා. හොඳට හිත සමාහිත හැබැයි හුස්මත් නැහැ. සමහරට ඉඳගෙන හිටපු ඉරියව්වත් පේන්නේ නැති මට්ටමට ගිහිල්ලා. ඉතින් මේක චතුත්ථ ධාන සමාධියදී සඳහන් කරනවා. චතුත්ථ ධාන සමාධියදී ආසර් ප්‍රසවාස වැටෙන්නේ නැහැ. ඒක බොහොම සුකුම තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඒ පොත පරිවර්තනය කරපු නිසා මම දන්නවා පාවොක්සයිඩ්ස් වංශය සඳහන් කරනවා එතෙන්ට ගියාට පස්සේ අපි ගොත් පළවෙනි ධ්‍යානෙ දෙක තුන ගිලා හතරට අදිෂ්ඨාන කරපුවාම විනාඩි ගාණක් යනවා පුදුමාකාර ඒ කිමිදලා ඉන්න ගතියක් හැබැයි ඊට පස්සේ හිතේ ආයේ තර්ක ඥාන පහළ වෙනකොට මේ යෝගාවචරය මට ආස්වාද ප්‍රසආසයේ තියනවාද කියලා බැලුවොත් ඒ හොයන පරිේශන තෘෂ්ණාව නිසා ආනාපානෙ මතුවෙනවා. නැත්තම් නෑ. ඒක හරියට බබානින්ද ගියාට පස්සේ බබාට තත්තු කරලා අහන ඔයා බුද්ධිද කියලා. ඉතින් ඒතර බබා නැගිටින්න බෑ. දැන් මම අමාරුවෙන් බබා බුද්ධි කරගත්තා. බුද්ධි කරගත්තට පස්සේ බබාට කතා කරනවා මට පොල් ටිකක් ගන්න යන්න තුනවා කියන්නකො බුද්ධිද කියලා. කියලා බබාගෙන් අහනවා වගේ එකක් තමයි. ඒ භාවනා කරනකොට දැනෙන ආස්වාද ප්‍රසාසයේ නොදෙනී යෑම කියන එක ගියාට පස්සේ විපස්සනා ක්‍රමයට කියනවා මේක සමත චතුත්ථ ධානයට සමාන කෘත්‍යයක් කරනවා කාමේසා කාම සංඥාව දුරු කරන්න ගත්ත රූප කර්මස්ථානේ ගෙවෙන්න කම්ම බලනවා. ඉතින් මම අර ඉස්සලා කිව්වේ මේ සමාහිත හිත අපි කොච්චර වෛර කරනවද කියනවනම් එහෙම නැත්නම් නොදැන මූණට කෙල ගහනවද කියනවනම් නොදැන ඇඟට උණුතරයක් කරනවාද කියනවනම් අරමුණක් නැති වෙච්චාම අපි හයියෙන් හුස්ම ගන්නවා. ඇද්ද කැරලා බලනවා. අත ගාලා බලනවා. දැම්මට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ ධර්මතම අපි දන්නේ මේ කෙලෙස් නැති බවට ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් ප්‍රතිපදාවෙන් කෙලෙස් නැති මට්ටමට ගත්තට පස්සේ හිත නිකන් කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ. මහ පාළු ගතියක් දැනෙනවා. ඉතින් හයියෙන් හුස්ම අරගෙන බලනවා. එහෙම නැත්නම් අහනවා ස්වාංශය ඒ වෙලාවේ මම බුද්ධානුස්සතිය හරි මොනවා ටිකක් කරලා බලනද නිකාම නිකන් කාලය ගත වෙනවනේ. එහෙම නැත්නම් මෛත්‍රී භාවනා එහෙම නැත්නම් නිකන් ඉන්නකොට අනිච්චන් දුක්ඛංග නැත්නම් අර හිතේ මොනවත් නැතුව හදාලා දුන්න මේ සමාහිත ගතියට අපේ තර්ක මනස මූණට කියලා ගහන වැඩ කරන්න. හරීම අමාරුයි ඒක යෝගාවචරයෙකුට කියලා දෙන්න හිතේ යමක් තියෙනවනම් තීන හරියක් කෙලෙස්. හිත හිස්සුනා කියලා හිතෙනවා නම් අඩු ගන්න. ඒ කෙලෙස් අඩු වීම. නමුත් එතකොට අලුතෙන් මේකට එක එක දාචි දාන එක තමයි මායාවේ වැඩේ. ඒක තමයි කෙලසෙනවයි කියලා කියන්නේ. ඉතින් මේ දේ යම් කෙනෙක් සමාහිත හිතක් ඇති කරගෙන මේක තමයි සමාහිත හිත කියන්නේ සාපේක්ෂව. ඉස්සර මගේ හිත අනන්ත අප්‍රමාණ කාමසා කාම සංඥාවේ හිටියේ. නැත්තම් රූප කර්මස්ථානේ දැන් කාමයක් නැහැ නැත්තම් කාම ගුණත් නැහැ කාම සංඥාවක් නැහැ රූප කර්මස්ථානයක් නැහැ දැන් හිත සමාහිත වෙලා තිනවා කෙටි කාලයකට විපස්සනා වශයෙන් සමත වශයෙන් නම් ධානාගත වෙලා නැත්තම් සමාපත්තියට සමවැදිනවා. මෙන්න මේ වෙලාවේදී මෙන්න මේකයි මේ සමාහිත කියන වචනේ සාපේක්ෂ අර්ථය කියලා තේරුම් ගන්න නම් සමාහිත හිතට අනුග්‍රහ කරන්න. හිතේ තිබුණ මේ හිත මෙතෙන්ද ගන්න උදව් කරපු අරමුණ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න හිත සමාහිත සත්‍යයටපත් වෙනවා. ඉතින් මේක යෝගාවචරයට පේන්නේ මොකද්ද? හිතේ උනන්දු ඒ අඩු වෙලා යනවා. හරි කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. බයක් ඇති වෙනවා. කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඉතින් දැන් මම මොකද කරන්න කියලා සමහරලාට රෑමත් දහනේ කමටහන් සුද්ධ කරන්න එන්නේ. බය වෙච්ච ගමන. ඒ තරම් සංසාරේ කවදාකවත් දැකම නැති මේ සමාහිත හිත යෝග ජීවිතේ මෙච්චර ඉක්මනට එයි කියලා කවුරක්වත් හිතන්නේ ඒ පොඩි ළමයින්ට භාවනා උගන්වන්න ගියාම ඒ ටීචර් කියනවා මන් දින ළමයින්ට මේ ආනාපාන සති භාවනා කියන්නේ නැතුව කතෝලික ළමයිත් ඉන්න ඔක්කොම ඉන්න නිසා වාඩි වෙලා හුස්ම දිහා බලන්න කිව්වහම පන්තියේ හිටපු ඔක්කොම වගේ කිව්වලු මට හුස්ම මේ මේ විදියට පේනවා මේ මේ විදියට පේනවා කියලා එක පොඩි ගෑන ළමෙක් කිව්වලු මට හුස්ම පේන්නේ නැහැ. උන් පිළිසිතුව කියනවා. ඉතින් ටීචර් කතා කරලා හිතාගත්තලු මේ ළමයාට පොඩි ළමයි තේරෙන්නේ නැතිකම නිසා වෙන දවසේ දෙවෙනි දවසේ ඒ ළමයාත් ආවලු භාවනා පන්තියට. ආවට පස්සේ ආවලු කොහොමද ඔයා හුස්ම දිදම්මට හුස්ම පේන්නේ නැහැ. බොහොම පිළිසිතුව කියනවලු. එදි මේ ටීචර් ඉතල මම හිතුවක් කරලා මේ මේ ඔක්කොට පේනවා මේ ළමයට පේන්නේ නැහැ කියලා. ඊපස්සේ ටීචර් ආව භාවනා පන්තියකට. භාවනා වැඩමුළුට ඇවිල්ලා එයා කිව්වා මේ ආනාපානේ පෙනෙන්න පටන් අරගෙන ඒක නොපෙනී ගියොත් ඒක තමයි ආනාපානේ ඉහළම තැන. මේ ළමයා පටන් ගන්නත් ඉස්සෙල්ලා ගෙවිලා. ඉතින් හොඳයි. දැන් මෙතෙක් කල් ටීචර් හිතුවේ මේ ළමයා හිතුවක්කාරයි කියන්න දන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මේ ළමයා පිළිබඳව මම සම්පූර්ණ වැරදි අදහසෙන් හිතුවේ. මං හිතුවේ ඔක්කොටම ආනාපානේ පේන්න ඕනේ. ආනපනේ ගොරෝසුට පේනකොට බහන හොඳයි. ආනපන ටික සිවුම් වෙනකොට බහන හොඳයි. ආනපනේ උපෙණී ගියාට පස්සේ සෞතුයි. ඒ ධර්මතම ඔළුවෙන් හිටගෙන තියෙන අපේ හිත. එනිසා මේ සමාහිත වීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. සමාහිත කිරීමක් නෙවෙයි. සමාහිත හිතට අනුග්‍රහ කරන එක. ඒක බුදුහාමරණ කරන්න බෑ. බුදුහාමරණ කියලා දෙන්න පුළුවන් ආනාපානය කරපන්, සිල් ගණින්, අරණ්‍ය ගත වේ. ඔක්කොම කියතයි. නමුත් සමාහිත වෙනකොට මේක සමාහිත හිත කියලා දන්නේ නැත්නම් ඒ බේතර ඒ ලෙඩේට බේත් නැහැ. නමුත් මේ අපි මේ කියන ඉදිවිද ඥානෙ ලබනද මේ සමාහිත විතර වෙලා නැහැ. විගතූපක්ඛිලේශේ හිත පිරිසිදු වෙන්න ඕනේ. පිරිසිදු වෙන්නේ මොකද්ද? Taman හිත පවත්න්නේ මේකේ කියලා දාන්න. නොදන්න අරමුණු අඩු තමන් එල්ල කරපු දේ දාන්න. මම ඉන්නේ එල්ල කරන ආනපන කියන්නේ ඒක දාන්න. මේ ආස්වාද මේ ප්‍රසවාසය දාන්න. එවනත ඒක ගිවිල කියලා දාන්න. එහෙම නැත්නම් මම ඉන්නේ ආස් පිම්බීම හැකිරීම කියලා දාන්නවා. නමුත් ඒතියෙදී අතුරු අරමුණු ගොඩාක් එනවනේ ඒක කාගෙත් හැටි. නමුත් එව්ව එන්නේ අඩු වෙනවා. මේ අරමුණේ හිත වැඩිපුර තියෙන්න තියෙන්න ඒක වෙලාවට හිතට ගන්න බල එකයි. කෙලෙස් නැති වෙනවනම් මූල කර්මස්ථානේ හිත නැහැ. මූල කර්මස්ථානේ හිත තියෙනවනම් කෙලෙස් නැහැ. ඉතින් අර හිත පරිසුද්ධ වෙනවයි කියලා කියන්නේ එnde ende ende ende අර ලොකු ස්වාමීන් වහන්සේ දෙනවා නිදර්ශනයක්. හොඳටම ගවරවලක් ඒ කියන්නේ ගාලක පැත්තේ තියෙන කුණුපණුවන් ගහපු ගව මූත්‍රායි ගොමයි කියන ගවරවලකට හොඳට බොන වතුර ටැප් එකක් අරලා තිබ්බොත් අර එනේන පිරිසිදු වතුර වලට ගවර වලේ කුණු අයින් වෙනවනේ. වැක්කරෙන්න වැක්කරෙන්න. කොච්චර කල්යයිද කියලා අහනවා මේ වල පිරිසිදු වතුර වලක් බවට පත් වෙනවා. කුණු වතුර අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා මේක අර ගවර වල නැත්නම් වැසිකිලි වලක් කියන්නකෝ. ඒක බොන වතුර වලක් බවටපත් වෙන්න කොච්චර කල්යයි. ඊටත් අහපන් අපේ හිත ඒ තරම්ම කෙලෙස්මයි ඒ තරම්ම කක්කමයි ඒ තරම් ගවර වලක් තියෙන්නේ. ඉතින් මේක මේ මූල කර්මස්ථානේ පුරෝලා පුරෝලා පුරෝලා පුරෝලා වැඩි ප්‍රදේශයක් පිරිසිදු පැත්තට යන්න ගියාට පස්සේ මේක බුදුහාමුදුරන්ගේ දක්ෂකමක් නේ. අපේ අම්මල තාත්තලා කවදාකවත් මේක අපිට කියලා දෙන්නේ නැහැ. අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් කවදාකවත් කියලා දෙන්නේ නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක මෙහෙම පීඨයක් තියෙනවා මම දන්නේ නැහැ. ඒකේ තියෙන්නේ ගවරවට කක්ක දාණේව තමයි. චූයි මෝත්‍රායි මේ කක්කයි දාන හැටි කියලා දෙන විශ්වවිද්‍යාලය. එහෙම නැත්නම් අධ්‍යාපන ආයතන. මේක සුද්ධ කරන හැටි. බොන වතුර ටැප් එක කරලා තිබ්බම වතුර අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා පිරිසිදු වෙන හැටි. ඉතින් මේක එක සැරේ කරනට වඩා මේ ටික ටික වෙන ක්‍රමෙන්නේ බුදුහාමර කියලා දීලා තියෙන අපි ගත කරන ජීවිතේ මේ ඉඳලා හිත පිරිසිදු කරන. ඒක මේ එක සැරේ 100 100ම අයින් වෙන්නේ නැහැ බොන වතුර වෙන්නේ නැහැ. මීට මීට වෙනවා. නිසා දවසේ කොච්චර වෙලාවක් අපි අරමුණේ ඉන්නවද? සතියේ ඉන්නවා අප්‍රමාද වෙනවා කොච්චර වෙලාවක් කක්ක වඩනවද ඒකත් අනිත් පැත්තටත් එහෙම කියන්න පුළුවන් කොහොමද සතියෙන් නැති හැම වෙලාවෙම කක්කයි චූයි වැටෙනවා හිතන්න එපා මේ හිත නිකන් ඉන්න වෙලාවේදී නිකන් ඉන්න කියලා නිකන් නෑ ඒක වැඩිම තණ්හා මාන දිටි වඩන එක ඉතින් සිත පිරිසිදු උණයි කියලා කියන්නේ සාපේක්ෂ දෙයක් පිරිසුදු වතුර ටැප් එක කරලා තිනවා ඒකට එන එන ගානට කුණු වතුර අයින් වෙනවා ආනේ විදිහට හිත පරිසුද්ධේ චිත්ත විසුද්ධිය නැත්තම් පිරිසුදු වීම කියන එක මේ ඔක්කොටම ඇවිල්ලා තියෙනවා දැන්. එක්කෙනෙක්ව සතුටු නැහැ. මේකට උනේ එක සැරේම මේක බොන වතුර එකක් පාටපත් වෙනවා. ඒක නිසා කවදා හෝ චිත්ත පරිසුද්ධ භාවය කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ දක්ෂකමක්. මම දැන් කල් දීලා තියෙනවා. මේක දැන් සිද්ධ වෙනවයි කියනවනම් චතුර්ථ ධානයේ නොඋනට භාවනා කරන ඕනම කෙනෙකුගේ කොච්චර චිත්ත පරිශුද්ධ භාවයක් එනවද කියලා මනින්න පුළුවන් තරමටම අද මේ ස්නායු සල් වෛද්‍ය විද්‍යාව දිනු වෙලා තියෙනවා. ඉස්සර කිව්වේ භාවනා කරන එකට මට දැන් භාවනා වැඩෙනවයි කියලා දැනෙන්න එක දිගට මාස 3ක් භාවනා කරන්න ඕනේ කියලා. එතකොට මොලේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. නමුත් ඒක කරන්න බෑනේ ගිහි ගෙදර ඉන්න නැත්තන්ට මාස 3ක් වෙන් වෙනවා කියලා. ඊට පස්සේ පරිවේෂණ දිනු කරාට පස්සේ දවස් 10 භාවනා තුනක් කරනකොට ගුරුවරයාගේ සහාය ඇතුව Tamanට දැනගන්න පුළුවන් භාවනාව වැඩෙනවද නැද්ද කියලා. ඒත් කරන්න බෑ. ඒත් අපි කඹරන්නේ බෑ ගෙවල් දොරවල් දවස් 10 වතුනක් අයින් කරගන්න බෑනේ අපට. යම රජුරවන්ට පහඳින්න බෑ. මාරයට පහඳින්න බෑ. ඊට පස්සේ අඩු කරලා දවස් 10කදී භාවනාව සිදු වෙනකොට මොකද්ද වෙන වෙනස යන්ත්‍රයට වැටෙන හැටි චිත්ත පරිසුද්ධ භාවය දැන් හදලා තියනවලු ඒගොල්ලෝ සම්මතනෝදක එක පැයක් භාවනා කරොත් කොච්චරක් හිත පිරිසිදු වෙනවද ඊට සාපේක්ෂව පැය දෙකක් කරනකොට කොච්චර වෙනස් වෙනවද කියලා. ඒ කෙනාට වැටහෙන්නේ නැහැ. මොකද අපිට බහුසුද්ධ භාවය නැහැ. අත්දැකීම් නැහැ. ඒ නිසා කවදා චිත්ත පරිසුද්ධ භාවයේ ටික ටික ටික ටික වෙනවා කියලා දැනගත්තොත් අපි සක්විති රජකතුන්ට වැඩිය සතුටින් ජීවත් වෙනවා. සංසාරේ කවදාවත් කරපු නැති දෙල්ලමක් මේ අපි කරන්නේ. නමුත් කිසිම කෙනෙක් ඒක ලැබිච්ච ප්‍රමාණයට සතුටු නැහැ. කවදා හරි හිතන්න සතුටුදායක මට්ටමට නැති වුණාට මට ඊට වැඩිය පිරිසුදුකමක් අද තියෙනවා. පිරිසුදු නොවුනොත් පිරිසුදු කරන හැටි දන්නවා. කොච්චර තමයි අපිට සාසනයකින් ලබන්න තියෙන දේ. ඒ තමයි චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ සුදු රෙද්දක් වාගේ පිරිසුදු කරන තැන් තැන් වල පිරිසුදු භාව එනවා ආන්න ඒක දැනගෙන පරියෝදාත ඕදාත කියනවා සමානලාවට සුදු පාටටත් අනංගණි මේක ලප කැලල් නැහැ කහට බැඳිච්ච නැහැ ටික ටික ටික ටික අයින් වෙන්න පටන් ගන්නවා විගතූපක් කිලේශේ මාන්නකාරකමක් වෙන්නේ නැහැ මේක මගේ දක්ෂකමක් නෙවෙයි මේක සරුවච්චන් වහන්සේගේ දක්ෂකමක්. මේක ධර්මයේ ආශ්චර්යයක්. මේක මම මේ යෙදී ගත කරන නිසා වෙච්ච දෙයක්. මේ සීල නිසා වෙච්ච දෙයක් කියලා මාන්නක්කාරකම් කරන්න යන්නේ භාවනා නොකරන අය අතර. වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. හිත පුළුවන් තරම් උපක්ලේශ වලින් අයින් කරලා එවනට නීවරණ කියලා කියන එකත් මෙතන අදහස් වෙනවා. උපක්ලේශකේන අදහසෙන්. විකතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ අන්න එතෙන්ට වෙනකොට හිත මුරුදු භාවයටපත් වෙනවා හරියට bitter වී වපුරන්න ගාන ලද කුඹරක් ඒ කුඹරට බිත්තේ වී යට වැටිච්චාම අල්ලන්න අමුපස්සල කරන්න බෑ ඒක වෙන්න මුදු භූත වෙන්න ඕන. හිත මුරුදු වෙන්න ඕන. කම්මණී ඕනේ පැත්තට හරවන්න පුළුවන් එතකොට. වැස්සට ප්‍රශ්නකුත් නැහැ, කැස්සට ප්‍රශ්නකුත් නැහැ, මැස්සේ කාට ප්‍රශ්නකුත් නැහැ. වැඩේ කරගෙන යන්න පුළුවන් ඉතන හොස්ස ළඟින් මැස්ස යන්න ඉස්සලා කෑ ගහනවනේ. කර්මන්නේ වුණාට පස්සේ අරමුණ ඇසුර කරන්න ගියාට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා. පිට කර්මන්නේ කරන්න බැරි වෙලාවේ චෝදනා කරන්න පුළුවන් හැම වෙලාවෙම භාවනා කරන්න. කරලා කරලා කරලා ලැබිච්ච අවස්ථාවේ කර්මන්නේ කරනවායි කියලා කියන්නේ අපි ඕනෙම දෙයකට සුදුස්සෙක් බාටපත් වෙනවා. කරන්න වැඩක් ආවොත් කරාරින්නේ නැහැ. මම භාවනා කරනවා මට බෑ කියන දෙයක් නැහැ. වැඩේ ආවනේ වැඩේ කරනවා. විලාව ආවනේ භාවනා කරනවා. මේ විදිහට කර්මන්‍ය භාවය කියන එක මිනිස්යාට උප්පත්ති ලැබිච්ච දෙයක්. අපි තන්නේ බුබ්බඩයෝ කම්මැලියෝ බද්බූසෝ කාලබුදියණ්ඩයි කරනවා. මේත් එක්ක බුදුහාමුදුරුත් එක්ක යන්න බෑ. මේ විදිහට අතක් පිට අතක් තියාගෙන කම්මැලි වෙලා බුදුහාමරොත් එක්ක යන්න බෑ. පටන් ගන්නකොට කමන්නේ. ඊට පස්සේ පත්තු කරපු වෙල්ඩින් ලාම්පුවක් වගේ බුසු බුසු බුසු බුසු ගාලා වැඩට වහින්න. බැහැනවා. ඒ කර්මන්නේ භාවයේ මෘදු භාවයත් එක්ක එන එකක්. අපි හිතන්නේ මෘදු කට්ටිය කර්මන්නේ නෑ කියලා. නෑ මෘදු වෙන්න වෙන්න කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. මුදු භූතේ කම්මනියේ. තිතේ ආනෙන්ජප්පතේ. හිත හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ නෙවෙයි. පොළවේ හිටවු වගේ තමන්ගේ අර්මස්ථානේ තමන්ගේ ඉරියව්වේ තමන්ගේ සතියේ තමන්ගේ අප්‍රමාදේ අදිෂ්ඨාන ශක්තිය එන්න පටන් ආනෙන්ජප්පත්තේ සැලෙන්නේ නැතුව යනවා පිටියක් මැද පත්තු කරව පහන් දැල්ලක් වගේ නලියන්නේ නැහැ චිමිනියක් දැම්මා වගේ පහන් දැල්ල කෙලිම උඩට එන්න පටන් ගන්නවා මෙන්න මේ ගති භාවනා මනසක ජීවුන වීම සමත භාවනාදී උගන්වන්නේ චතුත්ථ ධාන සමාධිය විදියට. නමුත් භාවනා කරන අයට විපස්සනා කරන අයට මේක පැය ගණන් නැති වුණාට චිත්තක්ෂණ වශයෙන් පවත්වන්න පුළුවන්. අන්න ඒක වඩා වර්ධනය කරගන්න උත්සාහ කළොත් Tamanට මේක කියලා කරන්න පුළුවන් මට්ටම නැත්නම් වශී කරගන්න පුළුවන් මට්ටම නැත්නම් සිද්ධි කරගන්න පුළුවන් මට්ටමට ගියාට පස්සේ ඒකේ නා ඉද්දි විදාය චිත්තං අබිදින්නාමේති. ඒකේනා තමන්ට මේ ඇති කරගත්ත මේ කුසලතාවය මේ වශී ප්‍රාપ્ત භාවය මේ සිද්ධි කරගත්ත හිතෙන් ඇතුව එයා තමයි මේ 이르දිවිද ඥාණය මට ලැබේවා කියලා හිත යොමු කරුවොත් එහෙම නැත්නම් හිත ඒකට නතු කරොත් 이르දිවිද ඥාණය පහළ වෙනවා කියන එක තමයි මේ විපස්සනා ක්‍රමයට කියන්නේ. තියෙන සමත ක්‍රමයට නම් කියලා තියෙන්නේ හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා රූප කර්මස්ථානේ හොඳටම ගෙවම් කරලා මෙහෙම අදිෂ්ඨාන කරනකොට ඒක ලැබෙන්න ඕන. හැබැයි අටුවාචාරින් වහන්සලා පොඩි කොටසක් එකතු කරලා තියෙනවා. රූප ධාන හතර ලැබපු පමණින් අභිඥා ලැබෙන්නේ මේ අභිඥා ඔක්කොම නැත්තම් ලෝකාභිඥා. ලෞකික දේවල්. මේ සඳහා අරූප ධාන වඩන්න. යම් කිසි කෙනෙකුට රූප ධානය මට්ටමින් වඩලා අභිඥා එන ගතියක් නැත්නම් අදිෂ්ඨාන කෙරුවට එන්නේ නැත්නම් අරූප ධානය වඩන්න ඕනේ මේ ඇතිවෙච්ච හිස් ආනපන ගෙවිලා ඇතිවෙච්ච හිස්තන මත ආකාසානංචායතනේ විඥානංචායතනේ අකින්චඤ්ඤායතනේ නේව සංඥා නායතනේ කියලා චතුත් අධ්‍යාන සමාධියම තමයි හැබැයි අරූප ධර්ම මත අරූප ධානය හතරක් වඩන්න ඊට පස්සේ තමන් වඩන්නේ ආනාපානේ නම් අටුවාචාරින් වහන්සලා පිළිගන්නවා ධ්‍යා මේ ලෝක අභිඥා ලබන්න නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන් මත ධ්‍යාන 8 8 8 8 වඩන්න. නීල පීත ලෝහිත ඕදාත කියන වර්ණ කසින හතරත් ධ්‍යාන 8ම වඩන්න ඕනේ. එතකොට චක්‍රයක් හැදෙනවා 8 ඒව 8ක්. මේ පැත්තට ධ්‍යාන 8යි මේ පැත්තට නිමිටි 8යි නැත්නම් අරමුණු 8යි ඊට පස්සේ මේ 64 චක්‍රයේ ලක්ෂ කෝටි වාරයක් 1 2 3 4 5 6 7 ක්‍රමයට කරනවා ඊට පස්සේ 1 3 5 7 ක්‍රමයට කරනවා 2 4 6 8 ක්‍රමයට කරනවා කියලා මේකට කියන ධ්‍යාන ක්‍රීඩා කියලා මේ 64ෙම එක විනාඩියක් ඇතුළත 64ම රවුමක් ගහලා එන්න පුළුවන් තරමට මේක වශී කරන්න කියනවා Tamanට ඒ ඉර්ධිවිද ඥාන ලබා ගැනීම සඳහා අවශ්‍යතාවයක් තියෙනවනම් යොදනකොටම එන්නේ නැත්තම් ඉතින් මේකට මම දන්නවා කට්ටිය දැන් ඉන්නේ ඉර්ධිවිද ඥානෙ ලබලා වගේ දැන් මේව ඇහෙනකොට දැන් ගෙදර ගිහිල්ලා කියන්න දෙයක් තියෙනවනේ අඩු ගන්න මෙච්චර කල් නිස්සරණ වණයට ගියාට පස්සේ හම්බුනේ නෑ ධ්‍යාන භාවනා දැන් ධ්‍යාන භාවනාත් හම්බ වෙනවයි කියලා. ඒ නිසා නිකන් මූණ දිහා බලනකොට පේන්නේ නිකන් irdiviද වෙලා වගේ. නමුත් මේ විදියට තමන්ගේ හිත හොඳට පිරිසිදු කරාට පස්සේ ධ්‍යාන 8ත් රූප ධ්‍යාන 4යි අරූප ධ්‍යාන 4යි පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන ධ්‍යාන නිමිති 4යි නීල පිට ලෝහිත ඕදාත කියන 4යි මේ 64ෙම දිගට භාවනා කරගෙන කරගෙන යෑම තමයි පූර්ව කෘත්‍ය කියලා කියන්නේ. ඊර්ධිවිද ඥානෙ පහල කර ගැනීමට අවශ්‍ය කරන මූලික ආසන්න කාරණාව. ඉතින් ආසන්න කාරණාව ලැබලා ධානයේට හිත යොමු කළ පමණින් ලැබෙයිද නැද්ද කියලා සාතිකයක් නැහැ. ඒ මොකද ඒක පෙර පාරමිතා පිරිච්චායට විතරයි ඒක ලැබෙන්නේ ඔක්කොටම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ පාවොක් භාවනා ක්‍රමය කරනකොට මාස 8ක් කල් දෙනවනම් ඒ ශාංශමේ ඔක්කොම ටික කරනවා. කරනවා පුළුවන් එක්කනට ඒකෙන් මේ irdi විඥානෙ අදිෂ්ඨාන කරන්න කියනවා. ඒක තමයි සමති තියෙන්නේ. නමුත් මේ හේන ගහනින්ද මට හිතෙනවා කතාව පොඩ්ඩක් අඩු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන කතාවක් කියනවා. ඒත් බුදුහාමුදුරුවෝ තමයි මේ ගෞතම සර්වඥාන් වහන්සේම තමයි. දීඝනිකායේ තියෙන කේවඩ්ඩ කියලා සූත්‍රයක්. මේ කේවඩ සූත්‍රයේදී බුදුරජාණන්සේ හම්බෙට වේශාලියට නෑ නාලන්දාවට කේවඩ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුහාමුදුරට කතා කරලා කියනවා ශාංශ නාලන්දායේ බුද්ධ ආගම හරි ප්‍රසිද්ධයි. විශාල පිරිසක් විවිධ ආගම් වල අය උභාංශ පිටිපස්සේ යනවා. ඒක නිසා උභාංශයට හෝ උභාංශයේ ගෝලියෙකුට පුළුවන් නම් 이르දිවිද ඥානේ පාණ්ඩ එක්කෙනෙක් ඉඳලා බොහෝ දෙනෙක් වෙන්න බොහෝ දෙනෙක් ඉඳලා එක්කෙනෙක් වෙන්න අහසේ පක්ෂියෙක් වගේ යන්න වතුරේ පොළවේ වගේ යන්න බැමි හරහා යන්න පර්වත හරහා යන්න මීට වැඩි විශාල පිරිසක් බුද්ධ ධර්මයට හැරේ. ඒ නිසා ශ්‍රාවකයන්ට කියන්න ස්වාමීන් වහන්සේ 이르දිවිද ඥාන 이르දිවිද ඉදිවිද ඥානේ පාලා මිනිස්සුන්ට මේ මේවා ටිකක් පෙන්වන්න කියලා. බුදුන්ස් කියනවා නෑ මම කියන්නේ නෑ. දෙවෙනි සැරේටත් පුත්‍රජානකට කියනවා ස්වාමීන් වහන්සේ මේ ඉදිවිද ඥානියෙන් මෙච්චර සේවයක් කරන්න පුළුවන් ශාසනයට අනු අනුමත කරන්න ගෝලයින්ට ඊට දාන ඊට පස්සේ බුදුන්ස ප්‍රතික්ෂේප කරනවා. බමුණ තුන්වෙනි වතාවටත් කියනවා. මම ඔබ වහන්සේට කියන්නේ මේ ගමේ මිනිස්සෙක් විදිහට මේ පැත්තේ මිනිස්සු හරි කැමැති ඔබ වහන්සේට. දඬ බෙඩක් කැමැති, සංඝයාටත් කැමැති. මේක තව ටිකක් දියුණු පවුණු කරන්නම් කවුරු හරි දන්න කෙනෙකුට කියන්න 이르දිවිද පාණ්ඩේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හොඳයි. දැන් මම කිව්වයි කියලා හිතන්න කාට හරි ඉදිරියට පාන්න කියලා මොංගලන් ස්වාමීන්ට හරි කාට හරි එන්නේ කියලා මේක දැක්කට පස්සේ සද්ධාවන්තෙක් මේක දැකලා බොහෝම සද්ධාව පහල කරගන්න. පහල කරන ඉවරලා තව සද්ධාවන්තෙක් ගාවට ගිහිල්ලා කියනවා මයි තිබුණු සද්ධාව බොහෝම වැඩි වුණා. අපේ අසවල් ස්වාමීන් වහන්සේ ඉද්දිවිද ඥාන පෑවා. ඒක නිසා එක්කෙනෙක් ඉඳගෙන බොහෝ දෙනෙක් වුණා. බොහෝ දෙනෙක් ඉඳලා එක්කෙනෙක් වුණා. අහසේ පක්ෂියෙක් වගේ ගියා. බැම්මක් හරහා ගියා. වතුර යවිද්දා කියනකොට අර මනුස්සයා කියනවලු මේ ශ්‍රද්ධාවන්තයාට ඔබ දන්නවද මේ ගන්ධාරි විද්‍යාව කියලා ගන්ධාරි විද්‍යාව කියලා මැජික් එකක් තියෙනවා. ඒ ගන්ධාරි විද්‍යාව දන්න ඕන කෙනෙකුට ඕක කරතෑයි. උඹ අනුමත කරන්නේ උඹ අනුගමනය කරන්නේ ඔය ඔයව බලන්නද? ඒක මේ ලෞකික විෂයක් නේ. කිව්වට පස්සේ අර සද්ධාවන්තයාට මෙච්චරක් වටින නෛර්යානික ශ්‍රීසත් ධර්මය මේ ලෞකික අභිඥාවක් ගන්ධාරී විඥා දන්න මිනිස්සු කරන දේ මට්ටමට බුදුහමදෝ වැඩ. මට්ටමට ශ්‍රාවකව වැටෙනවා. ඒක නිසා කැමැති වෙයිද මං වගේ කෙනෙක් ඊර්ධිවිද ඥාන වලට මිනිස්සුන්ට කරලා පෙන්නන්න කියලා. කිමුත්‍රාජාන්සේ කියනවා මේ ශාසනයක් දිනු කරන්න ශාසනයක් පවත්වන්න ශාසනයක් අභිවර්ධනය කරන්න පාටිහාරි තුනක් තියෙනවා. ඉද්ධි පාටිහාර්ය, ආදේශනා පාටිහාර්ය, අනුශාසනා පාටිහාර්ය කියලා. මේ ඉද්ධි පාටිහාර්ය කියන්නේ ඕකට තමයි. මේක අනාර්ය ධර්මයක්. ලෞකික ධර්මයක්. මේක මේ නෛර්යානික සීසත් ධර්මයක් පවත්වන්න අත්‍යවශ්‍ය අංගයක් නෙමෙයි. ඒක නිසා මම ඉද්ධිවිද ඥාණය අට්ඨියාමි හරායාමි දිගුච්ඡාමි කියලා කියනවා. ඒක මම දුකක්සේ සලකනවා. අතහැරිය යුත්තක් විදිහට සලකනවා පිළිකුල කරනවා කියන්නේ. ඉතින් එතකොට අපි දැන් පැය විනාඩි 45ක් 50ක් විතර ඉදිවිද ඥානය ලැබල දැන් ඔන්න ආයෙ පටන් ගත්තා ඒකට බණ. මේ දෙකම තියෙනවා පොතේ. අද බුද්ධ ශාසනයට වෙලා තියෙන්නේ කට්ටිය හිතාන ඉන්නවා කවුරු හරි ඉදිවිද පානවා නම් එහෙනම් බුද්ධ ආගම මේට වැඩිය කතෝලිකායට වැඩිය මුස්ලිම් ආයට වැඩිය ඉහළයි කියලා. නමුත් ਸਰුවචාන්සේ කියනවා මේක ගන්ධාරි විද්‍යාවට වැටෙන දෙයක් ලෞකික ඥානයක් යන පාරදී ලැබුණට කිසිම දෝෂයක් නැහැ. මොකද ඇත්තටම ඥානවන්තයෙකුට විතරයි මේ ඥානය හසුරවන්න පුළුවන්. මේව කරලා තමයි දේවදත්ත අස අජාසත් රජුරෝ හිත දිනාගත්තේ. දිනාගත්තට පස්සේ මොකද කරේ? උඹ තාත්තමල්ල රජවයන් මම බුදුන් මරලා බුදු වෙන්නම් කියන තරමට ජඩ වුණා. ඒ නිසා එසේ මෙසේ මිනිස්සුෙකුට 이르දිවිද ඥානෙ හසුරවන්න බෑ. ඒකට පුදුමාකාර අදිෂ්ඨාන ශක්තියක්, චිත්ත ශක්තියක් සහ භාවනාවේ ඥානයක් ඕනේ. ඒ නිසා කරගෙන යනකොට ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ සඳහා භාවනා කරනවා කියනකොට ඒක මේ ප්‍රපංච කිරීමක් විදිහට දකින විපස්සනා පැත්ත. නමුත් සාමාන්‍ය බෞද්ධයාගේ හැටේ බැලුවොත් බෞද්ධයෝ ගොඩ දෙනෙක් මේ වගේ දේවල් වලට තමයි බුද්ධ ආගම කියලා හඳුනගෙන තියෙන්නේ. ඒක නිසා මේව සාක්ෂාත් කළ යුතු ධර්ම හයෙන් එකක් බව හැබෑව. ඒක මේ යන ගමනේදී අතුරු බලයක් වශයෙන් ලැබුණොත් කවදාකවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි කවදාකවත් ඒක නිවනත් එක්ක පටව ගන්නත් එපා. යම් ප්‍රමාණයකට හෝ යථාර්ථය සම්මාදිට්ඨිය නැති කෙනෙකුට මේක ලැබුණොත් ඒක භයානක පිරිහීමකට ලක් මේක දරලා මේක සාසනයට වැඩක් ගන්න පුළුවන් වෙන්නේ මහා පුරුෂයන්ට විතරයි. ඒ නිසා අපි හැමදාම මේ මැජික් පිටිපස්සේ යන ගතියක් තියෙනවා. බුදුචාන් වහන්සේ විනෝඩ කියනවා අනුශාසනා පාටිහාරිය කරන්න. අනුශාසනා පාටිහාරිය කියලා කියන්නේ බුදුහාමරෝ අනුශාසනාවක් කරනවා. මෙන්න මේක විතර්කණය කරන්න. එහෙම නැත්නම් මේක මෙනෙහි කරන්න. ආනපානේ දෙන්නේ නැත්නම් මෙනෙහි කරලා ආනපානේ ගන්න. මේක વિચાર කරන්න. එහෙම නැත්නම් මනසිකරණය කරන්න ආනපානේ ආස්වාසේ ප්‍රසවාසේ වෙනස් නැටි බලන්න. මෙනෙහි නොකර ආනපානේ ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ විස්තරත් ලැබෙනවා නම් ඒ විතක්ක නැතුව මනසිකාරේ නැතුව අරමුණ වශී කරගන්න පුළුවන් නම් ඒක තමයි බුදුහාමර අපට දෙන අනුශාසනාව. ඊට පස්සේ මෙන්න මේක අතහරිනවා. අතහරින්නේ මොකද්ද? සතිය පවත්තන්න බාධා කරන සියල්ලම තැලලා දාන. මෙන්න මේකට එළඹ වාසය කරන මොකටද මේ සමාහිත හිතක් එනවනම් විගතෝ පක්කලේශ ගතියක් තියෙනවනම් ඒකට එළඹ වාසය කරන්න එහෙම නැතුව මේ ඉන්ද්‍රජාල වලින් එහෙනම් මෛත්‍රී බුදුහාමරෝ ගාවට ගිය පමණින් එතන දන් දුම් පමණින් මේක සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන්සේගේ අනුශාසනාවෙත් කොටසක් තමයි ඉදිවිද ඥානයක් නැත්තේ නෑ. නමුත් ඒක ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. ඒක බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙන මෙච්චර උග්‍ර බණ භාවනා කරන කෙනාට ලැබිච්ච ආනිසංසක් විදිහට ලැබෙයි. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද බුදුහාමර අනුමත කරලා තියෙනවා. නමුත් ඒක නොලැබුණයි කියලා හෝ නැත්නම් ඒක සඳහා වෙහෙසෙනවයි කියලා කිව්වහම ඒක අර විපස්සනා පැත්තෙන් බලනකොට පැත්තකට යamak තියෙනවා. නමුත් මම ඊයේ මතක් කරපු විදිහට විපස්සනා කරගෙන යනකොට මේ ආනාපානෙ වගේ එකම අරමුණ 11 ආකාරයකට පේන්න ඉඩ තියෙනවා. ආනාපානෙම විවිධ ආකාර වලින් පේන්න ඉඩ තියෙනවා. සටහන් සහ ආකාර වලින් පේන්න ඉඩ තියෙනවා. එකක්වත් ප්‍රතික්ෂේප කරන්න. ඉතින් දෙන්නෙක්ම ඉල්ලලා තිබුණ නිසා මේ වෙලාවේ මම හිතනවා ආයෙසර ලයිව් ස්ටෝ කියන එක හොඳයි 11 ආකාරය කියන්නේ මොනවද කියලා. හෙටත් 11 දිනක්වත් අහයි හැබැයි. ආනපනට ගොරෝසුවට පේන අවස්ථාව එකක්, සියුම්ම පේන අවස්ථාව එකක්. එතකොට දෙකක්. ඊටාම මනාපව ප්‍රනීතව පේන වෙලාවක් තියෙනවා අමනාපෙන් එපා වෙන වෙලාවක් වෙනවා හතරයි. ආනපානෙ ළඟ තියෙන වෙලාවක් වෙනවා දුර තියෙන වෙලාවක්. ආනපානෙ ළඟ තියෙනවයි කියලා කියන්නේ ආනපානෙ ළඟ තියෙන ඈතින් සද්දය. තව සමහරලාට හොඳටම සද්ද ළඟ වෙනවා ආනපානෙ ඈතට යනවා. තව සමහරක් වෙනවා ආනපානෙ ඇඟ ඇතුලේ තියෙන වගේ පේනවා. බාහිරේ අනික්කේ වගේ. සමහරට ආනපානෙ බාහිරට යනවා. ඇතුලේ වෙන මොනවද මේ ඇඟිලි රිදෙනවා, කකියනවා, කූඹි දුවනවා, නලියෙන දති පේනවා. එතකොට 8යි. ඊට පස්සේ තියෙනවා අතීත අනාගත වර්තමාන වශයෙන් පේනවා. තිබිලා ගෙවිච්ච ආනාපාන තියෙනවා. අතීත වෙලා. තව මේ මතුවෙමින් පවතින ආනාපාන තියෙනවා. සමහරට මේ වෙද්දිම වර්තමාන වශයෙන් පේනවා. ඉතින් මේ 11 ආකාරයත් ආනාපානයේම එකක් 11 ආකාරයට පෙනෙනවා. අන්තිමට ඒක ආනපන ගෙවෙන තැනට යනවා කියලා හිතන්න ආනපන ගෙවෙනවා පිම්බි මැක්ලිම ගෙවෙන තැනට ගියාට පස්සේ ආනපානෙන් පටන් ගත්තත් පිම්බි මැක්ලිම පටන් ගත්තත් මේ බහුවිද ඔක්කොම වායෝ පොට්ටබ්බ ධාතුව කියන එක දෙයට අඩු වෙනවා. ඒ වගේ දෙන්න පොදු ලකුණට යනවා. ඉතින් එතකොටත් මේ අර එක්කෙනෙකු සිට බොහෝ දෙයක් වීමක් සහ බොහෝව සිට එක්කෙනෙක් වීම කියන එක එක පැත්තකින් විපස්සනා වෙදි තේරෙනවා. එතකොට මේ යෝගාවචර තියෙනවා මේක භාවනාවේ මනෝමය අවස්ථාවක. රූපේ ගෙවිලා මනෝමය අවස්ථාවට යනකොට ඒ රූපෙම ආසද්වසත රූපෙම විවිධාකාරයෙන් පේනවා. ඉතින් එතකොට 이르දිවිද වගේ තමයි පේන්නේ. නමුත් මේක නෙවෙයි භාවනා කෙලවර. භාවනා කෙලවරේ මනෝමය මට්ටම ඉක්මවලා යම් වෙලාව සංඥාමය මට්ටමට හිත ගියාට පස්සේ පේනවා මේ ඔක්කොම හිතින් හදාගත්ත සංඥා ඒක නිසා මගදී නතර වුණොත් නම් 이르දිවිද ඥානෙ ලොකු එකක් තමයි. මේ පේන දේවල් මනසේ මායාවක් විදිහට පේනවා. සංඥා මට්ටමට ගියාට පස්සේ තේරෙනවා. තේරුම් ගන්න වෙනවා. මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමය. මේ දකින්න දේවල් මනස පූර්වංගම කරගෙන වෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ කරන තියෙන සියල්ල මනෝමයයි කියලා. ඉතින් ඒක සාමාන්‍ය භාවනා නොකරපු එක්කනට තේරෙන්නේ නැහැ. භාවනාවේ තාම ගැඹුරට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. හැබැයි ඒකට සමතේ කියන්න ඕනෙම නැහැ. විපස්සනා විදි කරන්න පුළුවන්. ඒක නිසා මම අද කෙරුවේ ඊයේ අපි ඉදිරිපත් කරපු කාරණාවම පොතේ තියෙන සමත දැනුමටත් විස්තර කරලා විපස්සනා කරන කෙනෙකුටත් මේකේ යම් යම් සුදුසුකම් සාපේක්ෂව දියුණු වීම සිද්ධ වෙනවා. ඉතින් කාට හරි ඒ පැත්තට නතු භාවයක් තියෙනවා අපි නින්නාමේති අපි හරති කියන විදිහට හිත ඇදිලා යනවා නම් වළක්වන්න එපා. හැබැයි මේක අත්‍යවශ්‍ය අංගයක් කියලා හොයාගෙන යන්නත් එපා. ලැබුණොත් හොඳයි නොලැබුණත් හොඳයි. ආන්නේ විදිහට මට්ටමකට යනවනම් මෙවැනි ශාසනයක නැතුව අපි කොහෙන් මේව බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා පිරිසකට ධර්මයක් දේශනා කරන අවස්ථාවක් මේක කරපම් මේක නොකරපම් කියලා ඉස්තිර වශයෙන් කියන්න බෑ. ඒ නැම්ම තියෙනවනම් කරගෙන යන්න. හැබැයි එනකොට ඒ නැම්ම ඇති වෙන්න හිත කර්මන්නේ වීම සඳහා අවශ්‍ය කරන මේ සතිය භාවනාව සතිපට්ඨානේ තමයි මේ ඔක්කොටම පදනම් වෙලා තියෙන්නේ. ඒක නිසා මේක ලැබුණත් නොලැබුණත් සතිපට්ඨාන එක දිගට වඩාන යනකොට අඩු ගානේ නොලැබෙන්නේ ඇයි කියලා හරි තේරෙයි. ලැබෙනවනම් ලැබෙන්නේ ඇයි කියලා තේරෙයි. ඒක මේ ආත්මිත කරනවටත් වැඩිය පෙර ඉඳලා තීන්දුව වෙන දේවල් වෙනස් කරන්න බෑ කියන එක නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ කවුද මට මොනවද තියෙන හැකියාවල් කියලා තේරුම් ගන්න නම් එක දිගට පවත්වන සතිය දිගින් දවසෙන් දවස දියුණු කරන්න ඕනේ. ඉතින් ඒ ටික ඇති කියලා මට හිතෙනවා අද දවසට ධර්ම දේශනාව සඳහා. ඒ නිසා සීළු දිනාන් තමයි මේ කරගෙන යන වැඩ කරගෙන යනකොට මේ එක්කෙනෙකුට දෙන්නෙකුට ඉඳලා හිටලා ඉදිරිදිත ඥානෙ ලැබුණා කියලා ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ඒකේ යාගේ හැටි අප්පා. ඒ වගේ මට හම්බුණයි කියලාත් විසි කරන්න යන්නත් එපා. ශාසනික තියෙන්න ඕන එකක්. නමුත් මේ ලෞකික අභිඥා කියලා තේරුම් අරගෙන ඒව උදව්වෙන් ලෝකෝත්තර தത്വෙට යන්න හිත හදාගන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.